නන්දික මහත්මයා ෆ්‍රාන්ස් දෙවන් සත්නයි කිසි ප්‍රශ්නයක් පානත මම අහලා තියෙනවා තණ්හාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්බන්ධව ඒක දෙපැත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි තණ්හාව නිසා තණ්හාව දුරු කරමු අනිත් පැත්තෙන් තණ්හාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව නිසා තණ්හාව ඇති වෙනවා කියන්නේ ඒක තණ්හාවට විතරක් නෙමෙයි අවශේෂ ක්ලේශයන්ට නීවරණයන්ට ඔක්කොටම ඒක සාධාරණයි දැන් අපි යම්කිසි දෙයකට එකවරක් ඇලුම් කළොත් ඒ මුලින් ඇලුම් කිරීම හේතු කොටගෙන ඒ සිතේ බලපෑම නිසා නැවත නැවත ඒ පිළිබඳව තෘෂ්ණාව ඇති වෙන්නට මුල් තෘෂ්ණාව හේතුවක්. එකවරක් අපිට යමකට කැමැත්තක් ඇති වුනොත් යලි යලි ඒ පිළිබඳව කැමැත්තක් ඇති වෙන්න ඒක අර මුල් තෘෂ්ණාව හේතුවක් වෙනවා. එතකොට එක්වරක් අපිට යමක් පිළිබඳව කෝපයක්, නොසතුටක්, ද්වේෂයක් ඇති වුණොත් ඒ මුලින් ඇතිවෙච්ච ද්වේෂය නැවත නැවත ඒවා පිළිබඳව ද්වේෂය ඇති වෙන්න හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට අර වස්තු කාමය සහ ක්ලේශ කාමය වස්තු කාමය කියලා කියන්නේ ඒ පුද්ගලයාට හෝ ද්‍රව්‍යයට හෝ අවස්ථාවට හෝ ඒ ඉන්ද්‍රයන්ගෙන් ග්‍රහණය පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරන්න පුළුවන් තත්වයට ඇලෙන ගතිය. ක්ලේශකාමය කියලා කියන්නේ ඒ පිළිබඳව ඇතිවෙච්ච මනෝභාවයටත් අපි ඇලෙනවා. එතකොට එතනදි තමයි අර මුලින් ඇතිවෙච්ච තණ්හාව නැවත තණ්හා උපදවන්නට හේතු වෙන්නේ. ඊට පස්සේ නැවත නැවත උපදවන තණ්හාවෙන් අපට ඇති කරන පීඩාව නිසා අපි යලි වස්තුකාමයේ සොයාගෙන යන්නට පෙළඹෙනවා. මොකද ඒ ක්ලේශකාමයෙන් ඇති කරන පෙළඹවීම නිසා. ඒ වගේ මුල් එක් අවස්ථාවක් අපට පළවෙනි වතාවට ඒ ක්ලේශයක් හටගත්තාම ඒක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ මූල බීජ හේතුවක් වෙනවා. ඉතින් අපි දක්ෂ වුණොත් සති සම්පජඤ්ඤය සහ වීරය උපදවාගෙන එය විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා වහා ප්‍රහාණය කරන්නට අපි සමත් වුණොත් ඒක අපට ප්‍රඥාව ප්‍රඥා මූලය ඇති කරගන්න ප්‍රඥා බීජ ජනිත කරගන්න හේතුවක් වෙනවා. එතකොට එතනින් එහාට ඒක ප්‍රඥා මාර්ගයට, විදර්ශනා මාර්ගයට කමටහනක් කරගන්න පුළුවන්. තියෙනවා සංස. තියෙනවා සන්නයි.